නමෝ බුද්දාය. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් සුපුරුදු විදිහට අපේ මේ මුණ ගැහිම ධම්සරණේ සඳහම් පිළිසඳර තුලින්. අද දවසේදීත් බොහොම වැදගත් මාතෘකාවක් අපි තෝරගෙන ඇවිත් තියෙනවා. ඔබත් එක්ක පිළිසඳරේ යෙදෙන්නට අපින්නත් මෑණියන් වහන්සේත් අද දවසේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට සිටිනවා. ඉතින් මේ මාතෘකාව ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් මේ අය දිහා බලන්නේ වපරසින් කිව්වොත් මං හිතන්නේ මම නිවැරදියි. මොකද මේ අයට තියෙන්නේ බොහොම නිහතමානී අහිංසක හදවත්. ඒ බොහෝ දෙනෙක් රැකියාවක් විදිහට තෝරගෙන කොළඹට එන්නේ නාගරීකරණය වෙන්න පටන් ගන්න මේ තැන ඉඳලා. රැකියාවක් විදිහට වෘත්තියක් විදිහට ඒ අය සමහරක් වෙලාවට අකමැත්තෙන් වුණත් මෙයාට කරන්න සිද්ධ වෙන රැකියාවක් තමයි අද දවසේදී අපි මේ කතා බහ කරන සූදානම් වෙන්නේ. ඒ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ නියුතු ආදරණීය ඔබ ගැන තමයි අද දවසේදී අපි කතා බහ කරන සූදානම් වෙන්නේ. අද දවසේදීත් මේ ස්ථානයට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කළ අපේ පින්වත් මෑණියන් වහන්සේව බොහෝම ගෞරවයෙන් පිළිගන්නවා පාද නමස්කාර පූර්වක අවසරයි පින්වත් මෑණියන් වහන්ස. මේ කතා බහ සුවිශේෂී වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ නියුතු දියණියක් වෙනවා නම් ඔබ තරුණියක් වෙනවා නම් ඔබ කාන්තාවක් වෙනවා නම් ඔබ හැම කෙනෙකුටම මේ කතා බහ අතිශයින්ම වැදගත් වේවි. නිසා ආරාධනා කරන රැඳී ඉන්න කියලා ධම්සරණී පිළිසඳරත් සමගින්. මේ පිළිසඳරේ මුලින්ම අපි කතා බහ ආරම්භ කරමු පින්වත් මෑණින් වහන්ස. තරුණියක් ඇයි මේ වගේ රැකියාවක් තෝරාගන්නේ කියන කාරණාවත් එක්කම අපි මේ පිළිසඳර ආරම්භ කරමු. මගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි ඇත්තෙන්ම ඇඟලුම් ශේෂත්‍රය කියලා කියන්නේ මේ වෙනකොට අපේ මේ ලංකාවේ වැඩිම ආදායමක් උපයන විශාලම රැකියා ශේෂත්‍රය හැටියට ඇඟලුම් ශේෂත්‍රය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ ජීවත් වෙන තරුණ තරුණියන්ගේ තියෙන විරැකියාවට හොඳම විසඳුමක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. වැඩිම තරුණ පිරිසක් රැකියාවල නියුතු ශේෂත්‍රය හැටියටත් ඇඟලුම් ශේෂ්ත්‍රය හඳුනන්න පුළුවන් තිරේෂා. ඉතින් විශේෂයෙන්ම මේ වගේ ඇඟලුම් ශේෂ්ත්‍රයකට විශේෂයෙන් තරුණියක් මේ වගේ රැකියාවකට යොමු වෙන්නේ ඇත්තටම බොහෝ විට ගම්බද ඊටාම අහිංසක දිලිඳු පවුලලින් එන තරුණ දියණිවරු තමයි මේ වගේ රැකියාවකට පෙළඹෙන්නේ. විශේෂයෙන් තමන්ගේ පවුලේ අම්මා රැකියාවක් කරන්නේ තාත්තට තියෙන රැකියාවෙන් ලැබෙන මුදල පවුලක් නඩත්තු කරන්න ප්‍රමාණවත් නැහැ. පවුලේ සහෝදර සහෝදරයෝ 5-6 දෙනෙක් ඉන්නවා. මේ වගේ අර ලොකු දරිද්‍රතාවයකින්, දුප්පත්කමකින්, නැති බැරිකම් වලින් පෙළෙන පවුල් වලින් බොහෝ විට තරුණ දියණිවරු ඒ පවුල් බර කරට අරගෙන ගමෙන් නගරයට එනවා රැකියාවක් හොයාගෙන. එතකොට එහෙම එනකොට ඇයට පහසුවෙන්ම, දේසියෙන්ම යොමු වෙන්න පුළුවන්, තෝරගන්න පුළුවන් රැකියාව හැටියට ඇඟලුම් ශේෂත්‍රය හඳුන්වන්න පුළුවන්. ඕන මොහොතක ඕන තැනක ගියොත් රැකියා ඇබෑරතු තියෙනවා. හැබැයි වෙනත් ආයතනවල ඕන වෙලාවක ගියාට රැකියාවකට ගන්න සූදානම් නැහැ. එනිසා ගොඩාක් ඊට තරුණ දියණිවරු මේ වගේ රැකියාවකට පෙළඹෙන්න හේතු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තිරේෂ සමහරලාට අම්මා තාත්තට තියෙන දුප්පත්කමත් එක්ක දියණිය සමහරලාට විභාග කරලා ඇගේ පාසල් අධ්‍යාපනය අවසන් කරන්න කලින් පාසලට සමු දෙන්න සිද්ධ වෙනවා. සමරලාවට. එතකොට ඒ වගේ වුණාම ඇයට තියෙන අඩු අධ්‍යාපන සුදුසුකම් මත ඇයට ඊට වඩා ඉහළ රැකියාවකට යොමු වෙන්න තරම් ඇගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණවත් නැහැ. එතකොටත් සමරලාවට ඇඟලුම් ශාස්ත්‍රයේ තරුණියන් යොමු වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි සමහරට හොඳට ඉගෙනගෙන හොඳට විභාග සමත් වෙලා හොඳ විශිෂ්ට ප්‍රතිඵල අරගෙන නමුත් අවුරුද්දක් දෙකක් Tamange ඒ සුදුසුකම් වලට අධ්‍යාපන සුදුසුකම් වලට අනුව යහපත් හොඳ පිළිගත් රැකියාවක් Tamanට ලැබෙනකන් ඉවසගෙන අවුරුද්දක් දෙකක් ඉන්න තරම් පවුල් පරිසරයේ අවස්ථාවක් නැහැ. ඇයට ඕනි ඉක්මනට මුදල් උපයා ගන්න. ඇයට ඕනි ඉක්මනට දෙමව්පියන්ට ශක්තියක් වෙන්න. ඉතින් ආන් ඒ නිසාත් සමහරවිට කොයිතරම් හොඳට ඉගෙන ගත්තත් ඇය ඒ සුදුසුකම් නොතකා සමහරවිට මේ වගේ ඇඟලුම් ශාස්ත්‍රයේ රැකියාවකට යොමු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම සමහරවිට මේ මූලික අධ්‍යාපනය ලැබලා වෘත්තීය පුහුණුව ලැබලා ඒ ඒ ශාස්ත්‍රයේ ඔස්සේ Tamanට සුදුසු රැකියාවකට යන්න තරම් වෘත්තීය පුහුණුවක් ලබන්න ඔය නොයෙක් එක් එක් තියෙනවානේ පුහුණුව. එතකොට ඒ වගේ දේවල් වලට මුදල් වියදම් කරලා පාඨමාලා හදාරන්න තරම් හැකියාවක් නැහැ. ඒ නිසා පහසුවෙන් අර වගේ රැකියාවකට ඔවුන් පෙළඹෙනවා. ඊළඟට ටීරේෂා විශේෂම සමහරලාවට මේ කාලීන අවශ්‍යතා මුල් කරගෙන සමහර දියණිවරු රැකියා කරන ගොඩක් විට ඇඟලුම් ශාස්ත්‍රයේ ඔවුන්ගේ මූලිකව සමහරලාට මොකක් හරි ණයක් වෙලා, ගෙවල් හදන්න ණය වෙලා, සමහරට විවාහක කාන්තාවන් පවා සමහරට ගේ හදන්න ණය වෙලා ස්වාමියාගේ ලැබෙන වැටුප ඒ ණය ගෙවන්න කැපෙනවා. එතකොට ස්වාමියාට ලැබෙන මුදල පවුලක් නඩත්තු කරන්න ප්‍රමාණවත් නැහැ. ඒතර අර විවාහක තරුණ බිරිඳ සමහරවට අවුරුදු 3-4කට අර ණය ගෙවා ගැනීමේ පරමාර්ථයෙන් ඒ වගේ ඇඟලුම් ශාස්ත්‍රීය රැකියාවකට යොමු වෙන අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. ඊළඟට විවාහ විවාහ වෙන වයසේ ඉන්න තරුණ දියණිවරුන්ට තමන්ගේ විවාහ උත්සවයට අවශ්‍ය ඒ කනකර ආභරණ ටික හදාගන්න, ඒ අවශ්‍ය වියහියදම් ටිකට අවශ්‍ය මුදල් උපයාගන්න, දෙමව්පියන්ට ඒ බර ගන්න බැරි නිසා ගොඩාක් ඊට තරුණ දියණිවරු ඒ කාලින අවශ්‍යතා වෙනුවෙන්, තමන්ගේ අනාගතය වෙනුවෙන් කෙටි කාලින අවුරුදු 5ක් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක් කළා යම් මුදලක් උපයාගන්න මහන්සි ගන්නවා. ඉතින් මේ වගේ හේතුන් මත තමයි අද වර්තමානයේ තරුණ දියණියක් ඒ කියන්නේ ගම්බද ඉන්න අහිංසක ගැමි තරුණියන් ගමෙන් නගරයට ඇවිල්ලා ඇඟලුම් ශේෂ්ඨයට යොමු වෙන්නේ. හොඳයි අපිට පින්වත් මෑණියන් වහන්සේ පහදා දුන්න කොයි විදිහටද Tamanගේ ඇයි මේ විදිහට රැකියාවකට යොමු වෙන්න හේතුව තරුණියන් කියන කාරණාව පින්වත් මෑණියන් වහන්සේ දැන් මේ අය ගමේ ඉඳලා ගොඩාක් වෙලාවට නගරයට ආවහම අපේ වචනෙන් කියන්නේ නාගරීකරණය වෙනවා කියලා. එහෙම නැත්නම් නගරයට අනුකූලව මේ අය යම් විදිහකින් වෙනස් වීම වලට ලක් වෙනවා. මෙයාගේ සිතුම් පැතුම් පවා වෙනස් ඊට පස්සේ මේ අය විවිධ වූ ක්‍රමවේදයන් අනුගමනය කරන්න උත්සාහ කරනවා කොළඹ පරිසරය තුළ ජීවත් ජීවත් වෙන්න නම්. පින්වත් මෑණින්වහන්ස අපි මේ ගැනත් කතා බහ කරමු. ඇත්තටම තිරේෂා ගමේ තියෙන සරල පරිසරේ ඒ මිනිස්සුන්ගේ ජීවන රටාව හරිය සරලයි. නමුත් ගමෙන් නගරයට ආපු කෙනෙක්ට ගමේ පරිසරයට වඩා ගමේදි මුණ ගැහෙන පිරිසට මිනිසුන්ට වඩා ගොඩාක් හිට කොළඹ හෝ තද නගරාසන්න තදාසන්න ප්‍රදේශවල තියෙන රැකියාවකට ආවම ඒ නාගරික පැලැන්තිය නැත්නම් ඒ නගරයේ තියෙන කාමයන් අර අහිංසක ගැමි තරුණියට ඒව හරි ආගන්තුකයි. ඇයට ඒව නොපුරුදුයි. සමහරට නගරයේ ඉන්න අය හැසිරෙන විදිහ, කතාබස් කරන විදිහ, එයාලා අඳින පළඳින දේවල්, කනබොන විදිහ, එයාලගේ ජීවිතය ගත කරන විදිහ ගොඩාක් වෙනස්. ඒතකොට සමාජලාවට ගමෙන් නගරයට ආපු තරුණියක් බලනවා මේ මේක අලුත් දෙයක් හැටියට ඇය ඒ වැළඳ ගන්න උත්සාහ ගන්නවා. ඒ කියන්නේ ගමේ හැටියට නෙමෙයි නගරයට ආවට පස්සේ නගරේ විදිහට ජීවත් වෙන්න අය ගොඩාක් විට මහන්සියක් ගන්නවා. ඒ විදිහට අඳින්න, ඒ විදිහට ආහාර පාන ගන්න, ඒ විදිහට ජීවත් වෙන්න, ඒ නගරේ ඉන්න තරුණියන් විනෝද වෙන විදිහට ඒ දේවල් වලට යොමු වෙන්න ලොකු උත්සාහයක් ගන්නවා. අර ගැමි බව නැති කරගෙන නගරයට අනුරුව හැඩ ගැස්සෙන්න ලොකු උත්සාහයක් ගන්නවා. එතකොට මේ හොඳ දේත් නරක දේත් කියන දෙකම ඇය කිසියම් විමසීමකින් තොරව තමන්ගේ ජීවිතයට ගන්නවා. ඉතින් ඇත්තටම තිරේෂා ගත්තොත් ගමේ ජීවත් වුණ විදිහටම ඒ විදිහටම ලැජ්ජාශීලීව කොංගැහිලා නගරේ ජීවත් වෙන්න බෑ. එතකොට නගරයට ඒට අනුරූපව හැඩගැසෙන්න ඕනේ. නමුත් තිරේෂ තමන්ගේ ගුණයට, තමන්ගේ සීලයට, තමන්ගේ යහපත් චරිතයට හානි වෙන දේවල් පවා ඉතාම හොඳ දේවල් හැටියට අර අහිංසක තරුණිය අත්දැකීම් අඩු නිසා ඒවා පවා තමන්ගේ ජීවිතයට උකහා ගන්නවා. ඒ නිසා ලොකු අනතුරු වලටපත් වෙනවා. ඊළඟට සමහර වෙලාවට ඇය ගමෙන් නගරයට ආට පස්සේ නගරේ ඉන්න යහළුවෝ සමහරට රැකියා කරන ස්ථානයේ වෙන්න පුළුවන් ඉන්න අය කියනවා දැන් ওই විදිහට ඉඳලා බෑ. ඔයා වෙනස් වෙන්න ඕනි. ඔයා දැන් ඉන්නේ ගමේ නෙමෙයි. දැන් ඔයා ඉන්නේ නගරයේ කියලා අර නගරයට අනුරූප විදිහට ඇයව හැඩගස්වන්න උත්සාහ ගන්නවා. ඒතර ඒ උත්සාහ ගන්නකොට ගොඩාක් විට ඔවුන් හිතන විදිය. කියන්නේ තමන් ආවේ කොතනින්ද? තමන්ගේ අම්මා තාත්තා මේ වෙනකොට ගමේ දුක් විඳිනවා. තමන් උපයන මුදලින් අධ්‍යාපනය කරන්න තමන්ගේ සහෝදර සහෝදරියෝ ගමේ බලන් ඉන්නවා කියන එක පවා දෙමව්පියෝ පවුලේ අය විඳින දුක පවා අයට අමතක වෙනවා. අර නගරේ ඉන්න අයගේ ඇසුරත් එක්ක ඒ ආකල්ප හිතවල ඇතිවීමත් එක්ක. ඒ නිසා ගොඩාක් විට මේ තරුණියන්ගේ ජීවිත ගත්තොත් ටීරේෂ හරි ඒකාකාරී ජීවිත ගත කරන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා සමහරට සතියේ එක දවසයි නිවාඩුවක් ලැබෙන්නේ. ඒතර ගොඩාක් විට ඔවුන් උත්සාහ ගන්නවා විනෝද විනෝද වෙන්න. යාළුවොත් එක්ක එකතු වෙලා විනෝද ගාමන් යන්න, ඊළඟට චිත්‍රපටි නරඹන්න, සින්දු අහන්න, සංගීත සංදර්ශනවලට යොමු වෙන්න. මේ වගේ හරි විනෝද වෙන්න විනෝදකාමී ජීවිතයක් ගත කරන්න ගොඩාක් විට ඔවුන් පෙළඹෙනවා අර වැඩ අධික මානසිකත්වය මගහරවා ගන්න. ඒතර ඒ අතර Tamanගේ ජීවිතයට අයහපත පිණිස පවතිනා වූ දේවල් පවා ඔවුන් කරනවා. සමහර වෙලට රාත්‍රී සමාජ ශාලාවලට යන්න පෙළඹෙනවා මේ අහිංසක ගැමි තරුණියන්. ඒතර ඒවා ඔවුන්ට ඒ ඒ පරිසරයේ සමාජයේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඊළඟට බීමට හැබ්බැහි වෙනවා. ඊළඟට නරක දේවල් බලන්න, ඒ කියන්නේ සමහරට මාස දෙක තුනක තමන්ගේ වැටුප එකතු කරන් එකතු කරන් ඉඳලා දහස් ගාණක් වියදම් කරලා සමහරට දුරකථනයක් අරගෙන ඒ දුරකථනයේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නොයෙකුත් අපචාර වලට නොයෙකුත් නරක දේවල් වලට පුරුදු වෙනවා. ඉතින් මේ වගේ සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ජීවිත කන පිට හැරෙනවා. ගමෙන් නගරයට ආපු ගමන් සිතුම් පැතුම් ජීවන රටාව සියල්ලම අනිත් පැත්ත හැරිලා තමයි ඔවුන් ජීවිතය ගත කරන්නේ. හොඳයි පින්නත් මෑණියන් වහන්සේ ඒ අපි යොමු කරපු ප්‍රශ්නයටත් පිළිතුරක් ලබා දුන්න පින්නත් මෑණියන් වහන්සේ දැන් ගොඩාක් වෙලාවට මේ රැකියාව තුළ අය බොහෝ ගැටලු වලට අපහසුතා වලට මුහුණ දෙනවා. මේ කතාව වසන් කළ යුතු දෙයක් නෙවෙයි මං හිතන්නේ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ නියුතු වෙන ඕනෑම දියණියක් ඕනෑම තරුණියක් කියන කතාවක් මේක. කොහොම හිටියත් සමහරක් තැන්වල ඉන්න අපහසුයි කියලා කියනවා. මේ ඇගීම මේ සමහරක් තැන්වල එයයි කියන කතාව මේක හරි කඳුළු කතාවක්. එයයි කියන්නේ අපි දුක් විඳිනවා. සමහරක් තැන්වල මේ ප්‍රධානීන්ගෙන් පවා පීඩා එල්ල වෙනවා. මේක පුංචි කෙනාගේ කියලා නෑ වෙනසක් නෑ. පුංචි කෙනා දක්වා මේ කෙනාට පීඩාවන් එල්ල වෙනවා. තරුණිය කියන කෙනාට හරි අපහසුයි මේ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය තුල මේ Tamanගේ කටයුතු කරගෙන යන පහසුවෙන් කරගෙන යන සුවසේ බාධාවකින් තොරව කරගෙන යන හරි අපහසුයි. මොන වගේ අභියෝග ගැටලුද මේ ඇයට එල්ල වෙන්නේ? මොන වගේ අනුතුරුදායක තත්වයක්ද තියෙන්නේ කියලාත් අපි පැහැදිලි කරමු මෑණින් වහන්ස. ඔව් ඇත්තටම ටීරේෂා ඇඟලොම් ශේෂ්ත්‍ර කිව්වම අපි කලිනුත් කතා කරා ඔවුන්ට තියෙන නිදහස විවේකයේ අඩුයි. අධික වැඩ ප්‍රමාණයක් ඔවුන්ට පැවරෙනවා. දැන් උදේ ගත්තොත් උදේ 7 ඉඳලා සමල්ලාවට හවස 4 දක්වාම එක එක විදිහට යාලට යන්ත්‍ර වගේ වැඩ කරන්න සිද්ධ වෙනවා. දැන් අපි අහලා තියෙනවා දැන් ඇඟලුම් ශේෂ්ත්‍රය ගත්තොත් එයාලා අර පැයකට එයාලා නිපදවන ඒකක ගාන අපි ඒකට කියනවා ටාගට් කවර් කරනවා කියලා කියන්නේ. එයාලා ඒ කියන්නේ එයාලට පැවරෙනවා මෙච්චර ඇඳුම් ප්‍රමාණයක් මේ මේ පැයට නිකුත් කරන්න ඕනේ. ඒතර සමහරවිට එයාලා මේ වැඩ කරන්නේ තිරෂ දැකලා ඇති සමහරට ඔහොම මැෂින් පෙරට පෙරට පෙරට දාලා තියෙනවා. ඒතර මෙහෙම ලයින් හැටියට තමයි වැඩ කරන්නේ. ඒතර අපි හිතමුකෝ මේ ආයතනයේ ඒ ශාස්ත්‍රය තුල නිපදවන්නේ අවසාන නිපයම කමිසයක් කියලා. ඒතර සම්පූර්ණ මුළු කමිසෙම එක්කෙනෙක් මහනවා නෙමෙයි. එක්කෙනෙක් කොලර එක මහනවා, එක්කෙනෙක් අත් දෙක මහනවා, එක්කෙනෙක් බොත්තම් අල්ලනවා, එක්කෙනෙක් සාක්කුව මහනවා. එතකොට දැන් ලයින් එකක් හැටියට වැඩ කරනකොට පිටිපස්සේ එක්කන වේගෙන් වේගෙන් මහ මහ මහ දෙනකොට ඉදිරියේ එක්කන ඒහා වේගයෙන් ඇය වැඩ කරන්න ඕනේ. ඊළඟ සමහරට ඊට ඉදිරියෙන් එන එන කෙනාට ඊට පසුපසින් ඉන්න කෙනා ප්‍රමාද නම් ඇගේ වැඩත් ප්‍රමාද වෙනවා. එහෙම. ඒතර සමහරලාවට එයාලව අර මෙහෙවන සුපර්වයිසර්ස්ලා සමහරට එයාලට ලොකු පීඩාවක් දීදී බැන බැන එයාලගෙන් වැඩ ගන්නවා. ඒතර ඒ ටාගට් එක කවර් කිරීම පිණිස, ඒ කියන්නේ එයාලගේ ඒකක ගානේ අදාළ දවසට දීම දෙන්න ඕනේ නිසා සමහරට තේ ටිකක් බොන්න විවේකයක් ගන්න වෙලාවක් නැහැ. කෑම ටික නිදහසේ කන්න වෙලාවක් නෑ. මොකද එතනින් එහාට ඒක මේ අතපසු වුණොත් යම් විදිහකින් පඩියට තමයි හානියක්. හානි වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ඉක්මනට සමහරට කට දෙකට මේ කෑම ටික කාලේ ඉක්මනට ඇවිල්ලා කෑම පැයෙත් මහනවා. එතකොට එහෙම කරා කියලා ඊළඟට ඒ විදිහට කරලත් Tamanට ඒක සම්පූර්ණ කරගන්න ආවරණය කරන්න බැරි වුණොත් සමහරට අපි කියන්නේ අතිරේකව වැඩ කරනවා කියලා. එතකොට ඒ ඒ අතිරේකව වැඩ කරනකොට ඒ අතිරේකව වැඩ කරන පැය ගානට මුදල් ලැබෙන්නේ නැහැ. මොකද ඒක ඇගෙන් වෙච්චි අතපසු වීමක්. ඇය ඇය ඒ ටාගට් එක කවර් කරපු නැති නිසා සමහරට එයා එයාට අතිරේකව පැය වැඩ කරන්න සිද්ධ වෙනවා නමුත් ඒකට මුදලක් ලැබෙන්නේ නැහැ. එතකොට මුළු දවසම මහන්සි වෙලා දවල් කාලෙම මහලා මහලා මහලා රෑ පුරාමත් ඇයට ඒ රැකියාවේ නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒ ඇස්සේ ලැබෙන ඇනුම් බැනුම් නිନ୍ଦා අපහාස ප්‍රමාණ කරන්න බෑ. ඊළඟට තිරේෂා ඒ ඒ කාලය තුල එයා රැකියාව කරන අවස්ථාවේදී බොහෝ විට ලැබෙන පහසුකම් ඒ කියන්නේ ඒ ආය ඒ ඇඟලුම් ශේෂ්ත්‍රය තුළ තියෙන ආපන ශාලා වලින් ලැබෙන ආහාර පාන බොහොම නීරසයි. පෞගිය කාලේ මේ විදිහට ආහාර විෂ වීම නිසා එක්තරා ඇඟලුම් ශේෂ්ත්‍රික තරුණියන් 200ක් විතර එකපාර රෝහල් ගත කරලා තිබිලා තියෙනවා. ඒතර ඒ වගේ අනතුරු පවා සිද්ධ වෙනවා. ඊළඟට සමහරවිට ඒ ආයතනය තුළ ඒ කර්මාන්ත ශාලාව තුළ සිද්ධ වෙන හදිසි අනතුරු වලට පිළියම් යොද යොදන්න ඒ අනතුරු මගවහරගන්න ඒ වගේ වෙලාවකට කරන්න ඕනි මොනවද කරන්න ඕනි කියන එක ගැන හරි දැනුවත්භාවයක් ගොඩාක් හිට තරුණියන්ට නැහැ. ඒ නිසා අනතුරු වලට ලක් වෙනවා. ඒ වගේ එකක් සිද්ධ වෙලා තියෙනවා පහුගිය කාලේත් ඒ ජායල පැත්තේ මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ ගෑස් ලීක් වීමක් වෙලා ගෑන් ළමයි 47 දෙනෙක් විතර රෝහල් ගත වෙලා තියෙනවා අනතුරු සිද්ධ වෙලා. ඒතර ඒ වගේ දේවල් වලට ඔවුන් ඒ වගේ අනතුරු වලටත් මුහුණ දෙනවා. ඊළඟට තීරේෂා ගොඩාක් විට හදිසි අන්තරු සිද්ධ වෙනවා. අධික වෙහෙස මහන්සිය නිසා නිදි මැරීම නිසා පහුවෙන්දා රෑ කලින්දා රෑ වැඩ කරලා පහුවෙන්දා උදේත් වැඩ කරනකොට නිදිමත වෙහෙස නිසා සමාල්ලාවට අර මහාන මැෂිමට අත යන අවස්ථා තියෙනවා අනුතුරු වෙනවා ඊළඟට ඒ රැකියාව දීර්ඝ කාලණයව කරාට පස්සේ බොහෝ විට ගොඩාක් කායික ලෙඩ රෝගවලට ඕන් මුහුණ දෙනවා කකුල් කැක්කුම් අත් කැක්කුම් කොන්දේ කැක්කුම් ඊළඟට ඇස් පෙනීමේ දුර්වලතා මේ වගේ ඒ රැකියාව විසින් නොවුන් රෝගීන් බවට පත් වෙනවා ජීවිත කාලය පුරාවටම. ඒ නිසා අපි දකින පැතිකඩට වඩා ලොකු දුකක් ඒ රැකියාව තුළ ඔවුන් විඳිනවා. ඒ අතරේ ආයතන ප්‍රධානීන්ගෙන් ගොඩාක් අවමන් අපහාස විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ඇත්තෙන්ම කිව්වොත් ඇඟලුම් ශාස්ත්‍රයේ තරුණියන් කියලා කියන්නේ සමාජයක් හැටියට ගත්තොත් අපි ගොඩාක් අනුකම්පාවෙන් කරුණාවෙන් ඕන් දිහා බැලිය යුතු පිරිසක් කියලා මේ වෙලාවේ කියන්න ඕනේ. හොඳයි. ඒ රැකියාව කරන කාලය තුලදී තරුණියකට එල්ල වෙන්න පුළුවන් පීඩාව, එහෙම නැත්නම් කරදරයන් පිළිබඳව තමයි පින්වත් මෑණියන් වහන්සේ අපිට පහදා දුන්නේ. පින්වත් මෑණියන්ස් දැන් අපි වැඩසටහන ආරම්භයේදීම කිව්වා මේ පාර්ශවයේ දිහා බොහෝ දෙනෙක් බලන්නේ වපරහෙන්. එහෙම නැත්නම් මේ අය ගොඩාක් වෙලාවට අපි කියන්නේ පහත් මට්ටමටම දාලා තමයි කතා කරන්නේ නිරන්තරයෙන් ආයගලෝ මහානාය. ඔය ගාමන්ට් එකේ වැඩ කරන කෙල්ලෝ ටිකක්. ඔහොම තමයි දකිනකොට දැන් පිරිමි ළමයෙක් වුණත් මේ වගේ ගෑනු ළමයෙක් අපි හිතමු වෙළඳ කලාපය තුල යන ඕනම ගෑනු ළමයෙක් දිහා එතනින් එහා ඉන්න පිරිමි පාර්ශවයේ පවා බලන්නේ ඒ කෝණයෙන්මයි. ආ ගාමන්ට් කෙල්ලෙක්. ඒකට තව තව නම් තියෙනවා. විවිධ උනම් යොදාගෙන තියෙනවා. නමුත් අපිට ඒවා කියන්න හැකියාවක් නැහැ. නමුත් ඒ වගේ මේ අර අමුතුම විදිහක මේ පිරිසක් විදිහට නැත්නම් අමුතු ජීවීන් දිහා බලන විදිහට තමයි මේ අය දිහා බලන්නේ. මේකේ කොතනද වැරද්ද තියෙන්නේ පින්නත් මෑණින් වහන්සේ මේ සමාජය තුළ ඇයි මේ වගේ අයට මේ වගේ පිරිසක් බොහොම දුක් මහන්සි වෙලා අය කරන්නේ නරක රැකියාවකුත් නෙවෙයි. මේ අපි හැම කෙනෙක් වෙනුවෙන්ම තමයි ඒ විදිහට ලොකු සේවයක් කරන්නේ. නමුත් ඇත්තටම ඇයි ඒ අයව අගය කරන්නේ නැත්තේ? ඇයි ඒ අයව දිහා ඒ විදිහට වපරැහෙන්ම බලන්නේ කියන කාරණාව අපි කතා කරමු. ඔව් ඇත්තටම තිරේෂා ඒක මේ මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. ඇඟලුම් ශාස්ත්‍රයේ ආරම්භක කාලේ පටන්ම ඇතරම ඒ තරුණියන්ට යහපත් ප්‍රතිචාර සමාජයෙන් ලැබුණේ නැහැ. මේ වෙනකොට අපිට ඒ මිනිස්සු තුල සමාජය තුල තරුණියන් ගැන ගොඩ නැගුණු ප්‍රතිරූපය දැන් වෙනස් කරන්න ටිකක් අමාරුයි. එහෙම. සමට ඒ ඈත අතීතයේ පටන්ම ඒ ඇඟලුම් ශාස්ත්‍රය ආරම්භක කාලේ පටන් වෙච්ච යම් යම් සිදුවීම් නිසා ඒ වෙච්ච දේවල් නිසා මේ වෙනකොට සමාජයේ ඕන් දිහා බලන්නේ එකම කෝණයකින්. ඒක වෙනස් කරන්න අමාරුයි. දැන් විශේෂයෙන් ගත්තොත් එimhe විශාලම ඇඟලුම් ශාස්ත්‍රයේ විශාලවට සිද්ධ වෙන ප්‍රදේශයක් තමයි කටුනායක කියන්නේ. කටුනායක බියගම වගේ. ඒතර කලාප හැටියට සමලට කටුනායක වැඩ කරනවා සමට තරුණයන් 60 70000කටත් අධික පිරිසක් මේ වැඩ කරනවා ඒ වගේ එතකොට ඒ අයට ඇත්තටම තිරේෂා කිව්වා වගේ බොහොම පහත් වචන වලින් ඒ කියන්නේ සමහරවිට කලාපයේ බඩු කියලා එයාලව හඳුන්වන්නේ. මගේ බොහොම නින්දිත පහත් වචන වලින් තමයි ඕන්න හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා නමුත් ඒක අපිට දැන් සමාජය තුළ වෙනස් කරන්න අපහසුයි. ඒ ඔවුන්ගේ කලින් වෙච්චි වැරදිත් එක්ක ඒක වෙනස් කරන්න අමාරුයි තිරේෂා. නමුත් ඒ සමාජය තුළ ඇඟනුම් ශේෂ්ත්‍රයේ ඉහළ නිලතරයක් දරන නිලධාරීන් දිහා පවා ලොකු විශේෂ සැලකිල්ලක් නැහැ. කියන්නේ විදායක නිලධාරීන් නිලධාරීන් ගැන වුණත් ලොකුවට සමාජයේ පිළිගත් රැකියාවක් හැටියට ඕන් ගැන දකින්නේ නැහැ. ඒතට අහිංසකව මහාන තරුණියන් ගැන ඉතින් කවර කතාද ඔවුන් ගැන බලන. ඒ නිසා කොච්චර හොඳට චරිතවත්ව පිරිසුදුව ජීවිතේ ගත කළත් මේ වෙච්චි පුංචි පුංචි වැරදි නිසා පොදුවේ සමස්තයක් හැටියට හැමෝම දිහා බලන්නේ එකම කෝණයකින්. යා කොච්චර හොඳට හිටියත් බලන්නේ එකම කෝණයකින්. අර අපි කියන්නේ පුටුවේ වාඩි වුණාම කන්නේ එක මැක්කයි. හැබැයි ඒ එක මැක්ක කන නිසා ඔක්කොම එක්ක ටික තල්ලා පොඩි කරලා දානවා. ඒ වගේ තමයි අර වැරදි වෙනවා. ඒතර ඒ වැරදි කරන අය නිසා හොඳට ඉන්න අයත් නිନ୍ଦා අපහාස විඳිනවා. ගොඩාක් විට මිනිස්සු හිතන්නේ මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ නියත නිරත වෙලා ඉන්නේ හරි නූගත් මෝඩ ලඳ බොළඳ පිරිසක්. ඊටස් ජීවිතයේ විහිංම වරද්දගා වරද්දගත්ත බොහොම පහත් පිරිසක් හැටියට තමයි ඔවුන් දිහා බලන්නේ. නමුත් සමහරවට අපිට අපිට පවා සමහර අය කතා කරන වෙලාවේ සමහරවිට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු හොඳට අධ්‍යාපනය ලැබපු අහිංසක තරුණියන් පවා විරකියාව නිසා පවුලේ තියෙන දුප්පත්කම නිසා ඇඟලුම් ශේෂ්ඨයට යොමු වෙච්චි අවස්ථා තියෙනවා. ඒ නිසා නමුත් යම් පිරිසක් ඉන්නවා සමාජයේ ඔවුන් මේ තරුණියන් දිහා අනුකම්පාවෙන් බලන පිරිසකුත් ඉන්නවා. ඔවුන් කරන රැකියාවට යම් ගෞරවයක් ලබා දෙන පිරිසකුත් ඉන්නවා. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් සමාජය තුළ ඔවුන් ගැන ගොඩනැගිලා තියෙන ප්‍රතිරූපය ඊ타ත්ම සෝචනීයයි ඊ타ත්ම නිඳිතයි. ඉතින් ආ ඒ නිසා ඒක වෙනස් කරන්න බැරි වුණත් මුළු ලෝකයක් නිඳා කළත් මුළු ලෝකයක් අපහාස කළත් මුළු ලෝකයක් සමච්චලයට Taman දිහා බැලුවත් Tamanගේ හෘද සාක්ෂිය Tamanට දොස් කියන්නේ නැත්නම් එයා කරන්නේ පහත් දුස්සීල රැකියාවක් නෙමෙයි. නෝ ටයිකෝට් ඇඳගෙන සමහර වෙලාවට වංචා දූෂණ හොරමෙර කරනවානේ නමුත් ඇය අහිංසකව මේ රෙද්දක් මහලා ඇය හැබැයි කරන්නේ තව කෙනෙකුට සේවයක්. ඇය කරන්නේ ධාර්මික ජීවිතයක්. ඇය ගත කරන්නේ නිවැරදි ජීවිකාවක්. ඒ නිසා මුළු ලෝකයක් නිඳා කළත් ගණන් ගන්න දෙයක් නෑ. මොකද තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට චෝදනා නොකරන නිසා. හොඳයි මං හිතන්නේ ඉතින් පින්වත් මෑණියන් වහන්සේ අද දවසේදීත් අපිට බොහෝම හොඳින් මේ කරුණු කරනා පහදා දෙමින් ඉන්නේ. ඉතින් ඔබට ආරාධනා කරන අපි සූදානම් කෙටි විරාමයකට යන්න ආදරණීය සන්නාලියනේ රැඳී ඉන්න අපිත් එක්කම. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ ධම්සරණී සඳහම් පිළිසඳර සමගින් අපි විරාමයට යනට මත්තෙන් කතා බහ කරමින් හිටියේ මේ අපේ ආදරණීය සන්නාලියන් පිළිබඳව ඒ අයගේ ජීවිතය තුළ එල්ලවෙන බලපෑම එහෙම නැත්නම් සමාජයේ අය ඒ අය දිහා බලන විදිහ ගැන එහෙම නැත්නම් බලන අන්දම වපරහින් තමයි ඒ අය දිහා බලන්නේ හැම කෙනෙක්ම අපි මේ පිළිබඳව තමයි කතා බහ කරමින් හිටියේ දැන් පින්වත් මෑණියන් වහන්සේ සමාජය තුළ ලොකු අනතුරක් තියෙනවා මේ අයට ලොකු අනතුරක් අභිමුව තමයි මේ අය මේ රැකියාවේ නිරත වෙලා ඉන්නේ. ආයතනය තුල වෙන්න පුළුවන් ආයතනෙන් පරිබාහිර වෙන්න පුළුවන් කොහොම හරි මේ අය ඉන්නේ ලොකු අවදානමක මේ අවදානම් සහගත තත්වය සහ කොහොමද මේ බලපෑම් වලට ලක් නොවි අය බොහොම මේ පාඩුවේ මේ රැකියාව කරගෙන යන යම් විදිහකින් අපි ඒ අයට උපදෙසක් දෙනවා අනතුරු පෙන්වා දෙමින් තමයි අපි මේ උපදෙස් දෙන්නට ඕන ඒ නිසා පින්වත් මෑණියන් වහන්සේ අපිට අනුශාසනා කරන්න ඇත්තරම් පින්නත්න අපි මුලින් කලින් ප්‍රශ්නදි කතා කරා ආයතනය තුළ කර්මාතශාලාව තුළ ඔවුන් මුණ දෙන අභියෝග. ඇතරම සමාජයෙන් ඔවුන්ට විශාල අභියෝගයක් විශාල අනතුරු ඔවුන්ගේ ජීවිතවලට එනවා. සමට තමන්ගේ වැරැද්ද නිසාම. සමට සමාජයේ තියෙන අයහපත් හේතුන් මත ඔවුන්ගේ ජීවිතට ලොකු අභියෝගයක් එනවා. දැන් අපි මුල ඉඳන්ම කතා කරොත් විශේෂයෙන්ම දැන් ඔය කටුනායක වෙළඳ කලාපයේ පැතිවල එහෙම සමාල්ලාවට සමහර පිරිස් එකතු වෙලා කණ්ඩායම් හැදිලා ඉන්නවා අර අහිංසක තරුණියන් මාසයක් පුරාවට වෙහෙසලා වෙහෙසලා වෙහෙසලා උපයන මුදල කොල්ලකණ්ඩ සොරකම් කරන්න සමහර පිරිස් සූදානමින් ඉන්නවා පෙළ ගැහිලා ඉන්නවා. ඒතර padi ලැබෙන දාට එයාලා දන්නවා අද තමයි පඩි ලැබෙන්නේ කියලා. ඒතර මග රැකගෙන ඉඳලා සමාජලවට රහින්සක තරුණියන්ගේ පර්ස් හොරකම් කරනවා. සමහරට මාස ගාණක් පුරාවට මුදල් එකතු කරගෙන ඉඳලා රත්තරන් බාඩුවක් අරගෙන කරේ මාලයක් දාගෙන යනකොට ඒ මාල කඩාගෙන යන අය ඉන්නවා. මේ වගේ ගොඩාක් සොර සතුරු බය අනතුරු සිද්ධ වෙනවා. සමහරට යාලා නේවාසිකව ඉන්න බෝඩිමටම ඇවිල්ලා මුදල් හොරකම් කරගෙන යනවා බලපෑම් කරලා අනතුරු කරලා ඒ වගේ එයාලගේ මිල මුදල් වලට එයාලගේ එයාලා හම්බ කරපු ඒ ආභරණ වලට ලොකු අනතුරක් තියෙනවා සොර සතුරන්ගෙන්. ඊළඟට ගොඩාක්ට සමහරලාවට ඒත් ඔය වෙළඳ කලාප එහෙම සමහර තරුණයන් කියන්නේ රැකියාවක් නැති සමහර විට බීමට ඇබ්බැහි වෙලා ඉන්න දුරාචාරවලට ඇබ්බැහි වෙලා ඉන්න මත් කුඩු මත්ද්‍රව්‍ය ගන්න පෙළඹිලා ඉන්න සමහර තරුණයෝ එයාලා දැන් අර ඇඟලුම් ශාස්ත්‍රයේ වෙළඳ කලාපේ දරුවෝ මේ රැකියාව ඉවර වෙලා එන වෙලාවට සමහරවිට වෙනම ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ලස්සනට ඇඳ පැළඳගෙන ලස්සන වාහන වලින් ගිහිල්ලා අර තරුණියන්ගේ හිත ඇදගන්න විදිහට හැසිරෙමින් ඔවුන්ට යම් යම් සම්බන්ධතාවයන්ට ආදර සම්බන්ධතාවයන්ට යම් යම් යෝජනා කරනවා යම් යම් බලපෑම් කරනවා. ඒතර අර අහිංසක තරුණිය කිසි දෙයක් දන්නේ නැති මේ ගමේ ගමේ ඉඳලා නගරයට ආපු මේ තරුණිය නගරයේ පුද්ගලයන්ගේ මේ වංචාකාරී ස්වභාවය දන්නේ නැති තරුණිය අර බාහිරයට පේන ආටෝප සාටෝප සහිත අර පුද්ගලයාට රැවටෙනවා. රැවටිලා එයා කොහෙද ජීවත් වෙන්නේ? එයා කවුද? එයා විවාහක කෙනෙක්ද? එයා විවාහක කෙනෙක්ද? එයාට රැකියාවක් තියෙනවද නැද්ද? මේ කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව දැක්ක පමණින්ම සමල්ලාවට පිරිමි ළමයි එක්ක යාළු වෙනවා. ඒ වගේ ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීම නිසා බොහෝ විට ඔවුන් හැබැයි ඒ තරුණියට ලං වෙන්නේ ඒ තරුණියගේ මුදල් වෙනුවෙන්. එහෙම නැත්නම් ඒ තරුණියන්ගේ තරුණියන්ගෙන් අනවශ්‍ය ලිංගික බලපෑම් වලට ලක් කිරීම පිණිස මේ විදිහට ලං වෙලා සමාජලාවට ඒ තරුණියට ලැබෙන මුදල් විනාශ කරනවා. කියන්නේ බොරු කිය කියා සමාජලට මුදල් ගන්නවා. එමත් නැත්නම් සමහර වෙලාවට ඒ තරුණියත් එක්ක වැරදි විදිහට වැරදි හැසිරීම් වල යෙදিলা යම් යම් ඡායාරූප අරගෙන වීඩියෝ පට අරගෙන ඒ තරුණියට බලපෑම් කර කර මේක ප්‍රසිද්ධ කරනවා කියලා බලපෑම් කර කර දිගින් දිගටම දිගින් දිගටම ඇගෙන් මුදල් කඩා වඩා ගන්නවා. ඒවල ගොඩාක් ඉත සමාජයේ ලිංගික බලපෑම් ඔවුන්ට ඇති වෙනවා. සමට ආයතනයේ ඇතුලේ ආයතන ප්‍රධානීන් විසින්ම. ඒ වගේ ඇඟලුම් ශාස්ත්‍රයකට ටිකක් ලස්සන පෙනුම තියෙන පෙනුමට පේන තරුණියක් ආව ගමම්ම බාහිර සමාජයෙන්නුත් බලන් ඉන්නව ඇයව ගොදුරු කරගන්න. ඒ වගේම රැකියාව තුලත් ඒ ආයතනය තුලත් සමහරට නිලධාරීන් ඇගේ ඇයව මේ ගොදුරු කරගන්න ඇගේ පිරිසුදු ජීවිතයට හානි කරන්න මාන බලබලා ඉන්නවා. ඒතර ගොඩාක් විට ඒ විදිහට තමන්ගේ පිරිසුදු චරිතවත් ජීවිතයට ඒ පිරිසුදු ජීවිතයට බඹසරට හානි සිද්ධ වෙනවා. ඊළඟට තිරේෂාක් සමහරලාවට සමාජයේ තමන් එකට වැඩ කරන තැන ආයතනයේ ඉන්න තමන්ගේම සහෝදරියන්. තමට යාලත් ගමෙන් නගරයට ඇවිල්ලා නගරයට අනුව යාලා පුළුවන් තරම් දුක් විඳලා දුක් විඳලා ජීවිතේ වැරදිලා වෙන්න පුළුවන් හැමදේම සිද්ධ වෙලා ඊට පස්සේ ඒ ජීවිතේට හැඩ ගැහුණට පස්සේ අලුතින් එන අය පවා ඒ වැරදි දේවල් වලට බලෙන් මේ එකතු කරගන්න උත්සාහ කරනවා. ඕන්න ඒවට පුරුදු කරන්න උත්සාහ කරනවා. ඒත් සමහරවිට ඒ වගේ අර නගර සමට නගරේම ඉන්න අය වෙන්න පුළුවන්. ඒ වගේ අර ජීවිතේ වරද්දාගත්ත තරුණියන්ම පවා තරුණියන්ම පවා අහිංසක තරුණියන්ව සමහරට බීමට ඇබ්බැහි කරනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්පෙති වලට ඇබ්බැහි කරනවා. ඊළඟට මුදල් වෙනුවෙන් තමන්ගේ චරිතය පාවා දීම පිණිස රැකියාවක් පිණිස ඒ වගේ වැරදි රැකියාවල් වලට ඔවුන් පොළඹවනවා. ඉක්මනට මුදල් හම්බෙන ක්‍රමයක් තියෙනවා ඔයා මෙහෙම කරන්න මෙහෙම කරන්න. එතකොට ඔයාට ඉක්මනට පොහසත් වෙන්න පුළුවන්. ඉක්මනට ඔයාගේ ප්‍රශ්න ටික විසඳෙයි කියලා අර වටපිටාවේ ඉන්න පවිතු මිතුරියෝ ඇයව නොයෙකුත් වැරදි දේවල් වලට යොමු කරන අවස්ථා තියෙනවා. ඊළඟට නොයෙකුත් අසභ්‍ය චිත්‍රපටි බලන්න, අසභ්‍ය දර්ශන නරඹ නරඹ ඒවයින් සතුටක් විඳවන්න ඕන පොළඹවන අවස්ථා අපිට ඕන තරම් දකින්න තියෙනවා. ඉතින් ඒ නිසා සමාජයෙන් එන වදුරු කාන්තා පිරිමි ભેදයක් නැතුව දෙපිරිසෙන්ම ඒ ගමෙන් නගරයට එන අහිංසක තරුණියන්ගේ ජීවිතයට වෙන අනතුර සහ එන විපත් වචනෙන් නිම කරන්න බැරි තරම්ම ඒක අනතුරක්මයි. මේකේ තියෙන අනතුරු තමයි මුලින් මේ නරක දේවල් වලට අකමැත්තෙන් පෙළඹිලා පස්සේ එයාලා ඊටාම සතුටින් ඒ නරක වැඩවලට පුරුදු වෙනවා. ඒවා ජීවිතයේ කොටසක් බවට පත් වෙනවා. විනෝදයේ පිනිස ඒ වගේ වැරදි දේවල් වලට පෙළඹිලා සිල්පද හානි කරගන්නවා, ಗುಣ නසා ගන්නවා. ඉතින් ඒ නිසා ඒ සමාජයෙන් එන නොයෙකුත් කරදර පීඩා බලපෑම් වලට ඔබ හොඳට විමසිල්ලෙන් සමාජය දිහා බලන් ඉන්න ඕනි. තමන්ට අත්දැකීම් අඩු වුණාට, තමන් නගරේ ස්වභාවය නොදන්නවා වුණාට, තමන් ඇසුරු කරන අය මේ සමාජයෙන් ගොඩාක් ගුටි කාපු පිරිසක් වෙන්න පුළුවන්. ජීවිතේ වරද්දගත්ත පිරිසක් වෙන්න පුළුවන්. ඒතර තමන් නොදැනුවත්ව තමන් ඒ වගේ වැරදි වලට පොළඹවාගෙන තමන්ගේ ජීවිතේ විනාශ කරන්න පුළුවන්. ඒ නිසා ඇසුර ගැන ටිරේෂා ගොඩාක් විමසිලිමත් වෙන්න ඕනි. තමන් ඇසුරු කරන අය ගැන ඕනට වැඩිය විශ්වාස කරන්න හොඳ නෑ. යම් කෙනෙක් යම් දෙයක් කිව්වොත් ඒක దేవතාවක් හිතන්න ඕනේ. මේක මට යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද? මම ඇයි මගේ දෙමව්පියෝ දාලා ඇයි මම මේ වගේ කටුක ජීවිතයක් ගත කරන්න ආවේ? ඇයි මේ රැකියාවක් වෙනුවෙන් මම මෙච්චර දුක් විඳින්නේ මොකක් නිසාද කියලා තමන්ගේ මූලික අරමුණ නිතර නිතර සිහි කරනවා නම් සමාජයේ පවිතු පුද්ගලයන්ගේ ගොදුරු බවට ඇයව පත් වෙන්නේ නැහැ. නිසා මූලිකම දේ තමයි හොඳට සිහිනුවණින් කටයුතු කරන්න ඕනි. ගොඩාක් විට මේ ඇඟලුම් ශාස්ත්‍රයේ යෙදෙන තරුණියන් ගොඩාක් විට අහිංසකකම ඒ අයතු විදිහට ප්‍රයෝජන ගන්න නිසා ඔවුන්ගේ තියෙන අර බොළඳ ස්වභාවය ඊළඟට ඔවුන් ජීවත් වෙන්නේ අමුතුම ලෝකයක. සහ පින්නත් වෙනස දැන් අපි දන්නවා ග්‍රාමීය පරිසරයකට හැඩගැහිච්ච තරුණියක් යම් විදිහකින් නගරයට ආවම අපිට ටිකක් හොයාගන්න ලේසියි. ටිකක් නෙමෙයි අපිට බොහොම පහසුවෙන් ඒව හඳුනා ගන්න පුළුවන්. යම් විදිහකින් ඇය කොයිතරම්ම අර ඇඳුමෙන් පැළඳුමෙන් විලාසිතාවෙන් වෙනස් වුණත් සමහර කලකට කතා කරන භාෂාවෙන් පවා වෙනස් කරන්න උත්සාහ කරනවා. නමුත් මොකද්ද හේතුවක් නිසා අපිට ඇයගේ ග්‍රාමීය බව එහෙම නැත්නම් ගැමිකම මේ ඒක වහන්න හැකියාවක් නැහැ පින්නත් වෙනස. ඔව් ඇත්තම ටිකෂෝ ඒ වගේ ඒ කටුනායක ආසන්න අපේ අසපුවක් තියෙනවා අනගාරික අසපුවක්. ඒ අසපුවට එනවා ඒ කටුනායක තරුණියන් එහෙම දන් පැන් දෙන්න එහෙම එන අවස්ථා තියෙනවා. ඒසට ඔවුන් ගොඩාක් උත්සාහ කරනවා මේ ඇඳුමෙන් පැළඳුමෙන් අර තිරෂ කිව්වා වගේ නමුත් එයාලගේ අර තියෙන ගැමිකම, ඒ අහිංසකකම, ඒ වචන වලින් පවා පේනවා. ඒ කියන්නේ අපිට උනත් තේරෙනවා මෙයා නගරයට කුරුපුරුදු කෙනෙක් නෙමෙයි. නෙමෙයි කියලා. හැබැයි එයා හැසිරෙන්නේ දැන් මම නාගරික කෙනෙක් කියන හැටි තමයි හැසිරෙන්නේ. ඒතර ගොඩක් විට සමහරවිට අපිට ප්‍රශ්න කියන්න ඇවිල්ලා තියෙනවා අපි අසපුවේ ඉන්නකොට ගොඩාක් විට අපි 100ක් ගත්තොත් 99කටම ජීවිතේ වැරදිලා. ජීවිතේ නොයෙක් ප්‍රශ්න සමාජයෙන් ප්‍රශ්න එල්ල වෙලා සමහරු ඒව ගැන වැඩි තකන්නේ සාමාන්‍ය දේවල්. දැන් මේ මොකක් හරි වෙලා ඇයව දූෂණයට ලක් වෙලා ඇගේ කුසට දරුවෙක් ඇවිල්ලා ගබ්සාවලට යොමු වෙනවා කියන එක අද කාලෙ ඉතින් සාමාන්‍ය දෙයක් ඕක කියලා අර තමන්ගේ සීලය පාවාදී මේක සාමාන්‍ය දෙයක් හැටියට දැකලා නැවත නැවතත් වෙච්චි වැරද්ද නැවත නැවතත් ඕන්ගෙන් සිද්ධ වෙනවා. ඉතින් ආන් ඒ නිසා ගොඩාක් හිට සමාජයේ මේ නාගරික සමාජයේ මිනිස්සු ගැන ගොඩාක් විමසිල්ලෙන් ඉන්න ඕනේ. මොකද මිනිස්සු කියන්නේ අපිට මුළු ජීවිත කාලෙම ඇසුරු කරත් තේරුම් ගන්න බැරි පිරිසක්. ඔවුන් කතා කරනවා එකක්, අපි ඉන්න තැන වෙනම චරිතයක්, අපි නැති තැන තවත් චරිතයක්. ඒ නිසා ගොඩාක් හිට තමන් ඇසුර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි පින්වත් මෑණියන් වහන්සේ අපිට පහදා දුන්න මොන වගේ අනතුරුද සමාජයෙන් පැමිණෙන්නට පුළුවන් ඒව වළක්ව ගන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක. දැන් පින්වත් මෑණියන් වහන්සේ කෙනෙක්ට වරදින්න පුළුවන්. මොනම කෙනෙකුට ජීවිතේ වරදින්න පුළුවන්. හැබැයි අර පින්වත් මෑණියන් වහන්සේ කිව්වා වගේ අර කෙනෙක් ඒක සාමාන්‍ය එදිනදා ජීවිතේ ඒක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් කරගෙන කටයුතු කරනවට වඩා එතනින් එහාට ගිහිල්ලා කෙනෙක්ට හිතනවනම් මම මේ කළ තියෙන වැරද්දක්. මම ඒ වැරද්ද ගැන පසුතැවෙනවා දැන්. මට ඒ වැරද්ද නිවැරදි කරගන්න කරන්න ඕන. අපි ඒ වගේ කෙනෙකුට අනිවාර්යයෙන්ම පිහිටක් උපකාරයක් ලබා දෙන්නම ඕන. ධර්මයේ තුල පිහිටක් පිළිසරණක් අනිවාර්යෙන් මේ අයට වැදගත් වෙනවා, අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා පින්වත් මෑණියන් වහන්සේ අපි කියමු ඒ විදිහට ජීවිතයේ කෙනෙක් වරද්දගෙන තියෙනවා නම් යම් විදිහකින් මොනවාම් හෝ හේතුවක් නිසාවෙන් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් එයා කොහොමද නිවැරදි කරගෙන ආයිත් ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද ඒ අභියෝග ජයගෙන නැවත වතාවක් ඇයි නැගී සිටින්නේ කියන කාරණාව ගැනත් අපි පහදා දෙමු ඇත්තරම පින්වත්නි අවසානයේ අපිට කියන්න තියෙන ජීවිතේ වරද්දගත් තරුණියන්ට වගේම අලුතින්ම මේ රැකියාවට ආපු පිරිසුදුවට තාම ජීවිතේ ගත කරන තරුණියන්ට ධර්මානුකූල උපදෙසක්. ඒතර ජීවිතේ වරද්ද ගැනීම කියලා අපිට විග්‍රහ කරන්න පුළුවන් ජීවිතේ වැරදුනා කියලා කියන්නේ ඔබේ සීලය පළදු කරගත්තොත් පංචශීලය සිල්පද පහ කඩාගත්තොත් ජීවිතේ වරද්ද ගත්තා වෙනවා. ඊළඟට Taman තුල තියෙන ಗುಣධර්ම යහපත් ಗುಣ හානි කරගත්තොත් දුර්ගුණ ඇති වුණොත් කලින් Taman තුල නැති නොපිහිටි දුර්ගුණ අයහපත් ගතිගුණ Taman තුල ඇති වුණොත් ජීවිතේ වරද්ද ගත්තා කියලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට Tamanට යහ මේ බුද්ධ ශාසනය තුල බෞද්ධයෙක් හැටියට අපිට ලොකු වස්තුවක් ලැබිලා තියෙනවා. ඒක තමයි තිසරණය කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ ශ්‍රාවක සංඝරත්නයේ සරණ කියන ඒ උතුම් තිසරණය හානි කරගත්තොත් තිසරණය කිලිට කරගත්තොත් ආන් ජීවිතේ වැරදුනා කියලා අඳුරගන්න ඕනි. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි තිරේෂා බුද්ධ ශාසනය කියලා කියන්නේ හරි පුදුමයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ වැරදුණු කෙනාට අත දෙන තැනක්. වැරදිච්ච කෙනාව වරදින් වරදට යොමු කරන සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ගොඩාක් ඉත සමාජයේ ඕනම තැනක කෙනෙක්ට වැරදුනාට පස්සේ නිඳා කරලා බැනලා එයාව කොන් කරන්න හරි පහසුයි. හැබැයි ජීවිතේ වැරදිච්ච කෙනාට ඒ වරදින් නැගී සිටින්න අත දෙන අය බොහොම විරලයි. ඒතර ගෞතම බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ වැරදුණු කෙනාට අත දෙන උතුම් තැන. උතුම් යහපත් දෙයක් තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ නිසා තමයි අතීතයේ මිනිය මරුව අරහත්ත්වයටපත් උනේ. ගණිකාව අරහත්ත්වයටපත් උනේ. මංකොල්ලකාරය හොරු අරහත්ත්වයටපත් උනේ. වැරදුණු අයට අත දෙන තැනක් නිසා බුද්ධ ශාසනය. ඒ නිසා මේ වෙනකොට මේ ඇඟලුම් ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න තරුණියක් මේ වෙනකොට සමහරලාවට තමන්ගේ සිල්පදවලට හානි වෙලා තියෙනවා නම් සමහරලාට ඔබ ගොඩාක් විට වෙන ලොකුම වැරදි තමයි වැරදි කාමසේවන. එහෙමයි. ඊළඟ වැරද්ද තමයි වැඩිකාම සේවනය තුළින් තමන්ගේ කුසට දරුවෙක් ආවා මේ දරුවා නැති කිරීම ගබ්සා කිරීම. ඒතරේ ප්‍රාණඝාත අකුසලයක් වැඩිකාම සේවනයේ නම් වූ අකුසලයක් තමයි ගොඩාක් ඊට සිද්ධ වෙන්නේ. එතකොට ওই වගේ අකුසලයක් ඔබෙන් වෙලා තියෙනවා නම් ඊළඟට ඔබ මුදල් වෙනුවෙන් ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් ඔබ බුදුරජාණන් වහන්සේගේ සරණ අතහැරලා වෙනත් ආගමකට ගිහිල්ලා තියෙනවා නම් සමට එහෙමත් වෙනවා උපතින් බෞද්ධ දෙමව්පියෝ බෞද්ධ හැබැයි මුදල් වෙනුවෙන් සමහරලාවට ඔය නොයෙකුත් අන්‍යාගමික බලපෑම් නිසා ආගම පාවා දෙනවා තිසරණිය අත්හරිනවා වෙනත් ආගමකට යනවා ඒ වගේ තිසරණයට කිලුටක් වෙලා තියෙනවා නම් මොකද කරන්න ඕනි නුවණැති සත්පුරුෂයන් ඉදිරියට ගිහිල්ලා තමන්ගෙන් වෙච්චි වැරද හෙලි කරලා ඒ වරද වරදක් හැටියට දැකලා ඒකට අපි කියනවා ආයති සංවරය කියලා. ආයති සංවරයටපත් වෙලා නැවත එවැනි වැරදි සිදු නොවෙන්න යම් පිළියමක් යොදා ගන්න එක තමයි කරන්න ඕනේ. යහපත් කල්යාණ මිත්‍රයෝ කියන්නේ ටීරෂ එකට ඇසුරු කරන ඒ ආයතනයේ ඉන්න අයව අපිට යහපත් මිතුරයි කියලා හඳුන්වන්න අමාරුයි. සමහරවිට අපෙන් මොකක් හරි වැරද්දක් වුණාම අපි අවංකකමට ඒ වැරද්ද මගේ මෙහෙම දෙයක් වුණා මට ජීවිතේ වැරදුනා කියලා කිව්වහම සමහර වෙලාවට ඔවුන් පොළඹවනවා ආ ඒක ගණන් ගන්න එපා කමන්නේ ඔයා දිගටම කරන්න ප්‍රශ්නයක් නැහැ කියලා වැරද්දට යොමු කරන පිරිස් ඉන්නවා පවිට පුද්ගලයෝ. එහෙමත් නැත්නම් තමන්ගෙන් වෙච්ච වැරද්ද විවෘත වුණාට පස්සේ හැම තැනම මෙයා මෙහෙම කෙනෙක් මෙයාට මෙහෙම වෙලා තියෙනවා කිය කියා තමන්ගෙන් වෙච්ච වැරද්ද ප්‍රසිද්ධිය හැමෝම අතර කිය කියා ඇයව නිද්දාවටපත් කරන අය වැඩි. ඒ නිසා යහපත් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ සීල ගුණ දම් වඩන උතුම් මහා ශ්‍රාවක සංඝරත්නය. නිසා මේ පින්වතුන්ට පුළුවන් මේ අසපු තියනවා, ඊළඟට සිල් ගුණදම් වඩන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ස්ථාන තියෙනවා, මෑණියන් වහන්සේලා වැඩ ඉන්න ස්ථාන තියෙනවා. ඒ වගේ සිල්වත්, ගුණවත්, දහමට දිවිපුදු සත්පුරුෂයන් මුණ ගැහෙන්න ගිහිල්ලා තමන්ගෙන් වෙච්ච වැරැද්ද කියලා ආයත සංවරයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම රුවන්වැලි සෑය බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ජීවිතේ වැරදුනා. මගේ අතින් මේ වගේ වැරැද්දක් සිද්ධ වුණා කියලා බුදුරජාණන් වහන්සේට ඒ වැරැද්ද හෙළි කරලා මම මින් මත්තට මේ වැරැද්ද සිද්ධ කරන්නේ නැහැ කියලා නැවත සීලය සමාදන් වෙන්න ඕනේ. නමුත් තිරේෂ සමහරු වැරදි වෙනවා ආපහු ඒවට සමාව ගන්නවා ආයේ වැරද්දම කරනවා. එහෙමයි. ඒක හරියට අර මඩේ දදා හොදනවා හොදනවා වගේ දෙයක්. ඉතින් ආන් ඒ නිසා වැරදි වෙනවා සමාව ගන්නවා ආයේ වැරද්ද කරනවා ආයේ සමාව ගන්නවා ඒක හරියන්නේ නැහැ. ජීවිතේ එකපාරක් වැරදුනාට පස්සේ සමාව අරගෙන නිවැරදි වුණාම ආයේ ඒ වැරද්ද නොවෙන්න Taman කටයුතු කරන්න සහ දැන් මේ අවස්ථානුකූලව එයා හිතනවා මේක තමයි හොඳම දේ සුදුසුම දේ දැන් සමහර කාලවට මෑණින් වහන්සේලා මුණ ගැහෙන්නත් ඒ වගේ බොහෝ දෙනෙක් ඇවිල්ලා ඒ වෙලාවට පොරොන්දු වෙලා යනවා ඇති. නමුත් ආයෙත් අතනට ගියාම ආයෙ පරණ ක්‍රමවේදයටම තමයි ඒ අය හුරු වෙන්නේ. හුරු වෙන්නේ. ඒක ඇත්තට ඉරේෂා දැන් අපි වගේ අය එයාලට ඇසුරු කරන්න ලැබෙන්නේ බොහොම අඩු වෙලාවක. හැබැයි ජීවිතේ වැරදිච්ච කාම ලෝකයේ තුල අතරමං වෙච්ච පිරිසක් එක්ක තමයි වැඩි හරියක් ජීවිතය ගත කරන්න වෙන්නේ. එතකොට ආපහු එයාලා හිතේ අදිෂ්ඨානය නැත්නම්, පවට ලැජ්ජා බය නැත්නම්, සසර බය තේරෙන්නේ නැත්නම් වෙච්ච වැරද්දට ආපහු වැරදි එක් කරගන්නවා. එයාලා බලන්නේ කොහොම හරි මේ ජීවිතේ ගැට ගහ ගන්න ඕනේ. පරලොවක් ගැන හිතන්න කලින් අපි මෙලෝ ජීවත් වෙන්න ඕනේ කියලා හිතලා මේ తాවකාලිකව සුළු කාලයක් ගැන හිතලා ජීවිතේ වරද්ද ගන්නවා. ඊළඟට අපි හිතමුකෝ මේ වගේ ඇඟලුම් ශේෂ්ත්‍රයකට මේ ගමෙන් නගරයට ආපු අලුතින්ම ආපු තරුණියක් ඉන්නවා කියලා. ඒතර ඒ ඇය තාම ඊටාම පිරිසුදුට තමන්ගේ ජීවිතය ගත කරනවා. හැබැයි මේ අපි කලින් කියපු අනතුරු සියල්ලම ඒ තරුණියගේ ජීවිතයට එන්න පුළුවන්. ඒ නිසා මේ වැඩසටහන එවන් තරුණියන් බලනවා නම් එවැනි රැකියාවක් තෝරගන්න හිතාගෙන ඉන්න අහිංසක ගැමි තරුණියක් මේ වැඩසටහන නරඹනවා නම් අපි කලින් කියපු දේවලුත් හොඳට තේරුම් අරගෙන ජීවිතේ එන්න පුළුවන් ප්‍රශ්න විශේෂයෙන්ම ඇසුරත් එක්ක තමයි මේ හැමදේම වෙන්නේ. ඇසුරත් එක්ක තමයි අපේ ජීවිතය වෙනස් වෙන්නේ. නිසා යහපත් සත්පුරුෂ ඇසුරට යොමු වෙලා ධර්මයට යොමු වෙලා හැම වෙලාවෙම ඒ Taman රැකියා කරන ස්ථානයෙන් Tamanට මෙතන අනතුරක් තියෙනවා. මෙතන මට කරදරයක් විපතක් වෙන්න පුළුවන් කියලා රැකියා ස්ථානය තුලත් බාහිර සමාජය තුලත් එයා විමසිල්ලෙන් ඉන්නවනම් ඒ වැරදි වලින් එයාට එන කරදර ගොඩාක් අවම කරගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ පිරිසුදු සීලයත් තිසරණයත් තමන්ගේ ගුණධර්මත් ආරක්ෂා කරගෙන හිටියොත් එයාට පුළුවන් ඊටාම සාර්ථක ජීවිතයක් ගත කරන්න. හොඳයි. අද වැඩසටහනින් අපි කතා කරන්නට යෙදුනේ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ නියුතු දිරිය දියණියන් පිළිබඳව. ඉතින් මේ ඇගේ ජීවිතේට මම හිතන්නේ අපිට යම් විදිහකින් ඔබේ ජීවිතයට පිටිවහලක් ලබා දෙන්නට හැකියාව ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අපිට තිබෙන කාල වේලාව අවසන් වෙනවා. නමුත් හැමදාමත් වගේ අපි සුපුරුදු විදිහට ලිපියකට යමු වෙනවා. පින්වත් මෑණියන් වහන්සේ අද දවසේදීත් අපිට ලිපියක් ලැබී තියෙනවා. බොහොම කෙටියෙන් තමයි ලිපිය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා මට මේ සියල්ලක්ම කියවන්න පුළුවන් පින්වත් නැනිනංශ මම වසර කිහිපයක් කෙනෙකුට ආදරය කළෙමි ඇත්තටම මම ආදරය කළ කෙනා මං වෙනුවෙන් බොහෝ උපකාර කර ඇත කැපකිරීම කර ඇත නමුදු මට කුමක් හෝ හේතුවකට ඒ පුද්ගලයාව අතහරින්න සිදුනි හේතුනම් සඳහන් කළ නෑ මෑණින් වහන්ස. අදටත් මම එහෙම වෙන්වීමට හේතුව නොදනිමි. නමුත් ඒ පුද්ගලයා නිහඬව මගේ කැමැත්තට ඉඩ දුනි. ඒත් අද එම පුද්ගලයා කළ රස්සාව පවා නැති කරගෙන මානසික ලෙඩකු බවට පත් වී ඇත. එසේ වීමට හේතුව ඒ පුද්ගලයාගේ කර්ම විපාකයක්ද මා කරගත් අකුසලයෙන් මා නිදහස් වන්නේ කෙසේද කියලා තමයි ගැටලුව යොමු කරලා තියෙන්නේ. ඔව්. එතකොට ආදරය කරපු තරුණයාගෙන් වෙන්වෙන්ඩ හේතුවක් සටහන් වෙලා නෑන එම අපිට හිතාගන්න බෑ මොනවගේ හේතුවක් ඇය කියන ඇයත් හේතුව නොදනී කියලතමයි සඳහන් කලතියෙන් එතකොට දැන් එක ඇත්තට මේ ඇස්සුර තමන්ට ගැලපෙන් නැත්තා දෙමවපියෝ අකමැති නම් පවුල් පරිසර ගැලපෙන නැත්නම් ඒ වගේ ප්‍රශ්න මත දෙන්න සහයෝගෙන් කතා වෙලා ඇත්තුනාද කියලා එකක් අපිට තේරෙන්නේ නමුත් ඒ තරුණිය මං එහෙමම කියලා ඇයට චෝදනා කරනවා නෙමෙයි ටිරේෂ. නමුත් ඇය සමහරවට ඒ තරුණයාට ආදරය කරලා ඇයට කිසිම හේතුවක් නැතුව අතහැරින්න හිතුණා කියමුකෝ. ඒක ඇත්තටම යම්කිසි වරදක් තියනවා ඒකේ. හේතුවක් නැතුව අනිතක දැන් මේ තරුණිය පිළිබඳව සඳහන් කරලා තියෙනවා ඔහු කැපකිරීම කරපු කෙනෙක් බොහෝ උපකාර කරලා තියෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒක තමයි. ඒතර ඇගේ ජීවිතයට ගොඩක් උපකාර කරපු කෙනෙක් නේද? ඒතර කිසිම සාධාරණ හේතුවක් නැතුව ඒ විදිහට මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීම කියන එක නම් ඒක අපිට සතුටුදායක නැහැ. ඒක යම්කිසි අකුසලයක් ඇයට රැස් වුණාදෝ කියන හැඟීමකුත් වෙන නමුත් අපිට සම්පූර්ණ සිදුවීම එතන විස්තර වෙලා නැහැ. නමුත් සාධාරණ හේතුවක් මත ඔවුන් දෙදෙනා සාකච්ඡා කරලා වෙන් වුණා නම් ඒකට ඇයට පාපයක් අකුසලයක් රැස් නැහැ. එතකොට නමුත් ඒ වගේ සුහදව කතාබස් කරලා මෙන්න මේ හේතුන් මත අපි දෙන්න වෙන් වෙමු කියලා වෙන් වුණාට පස්සෙත් ඒ තරුණයාට රැකියාව අහිමි කරගන්න තරම් රෝගී තත්ත්වයටපත් වෙන්න තරම්ම හේතුව ඒ තරුණයා තුළ තියෙන මානසික පෞරුෂත්වයේ අඩුකම. දෙයක් අහිමි වීම කියලා කියන්නේ ජීවිතේ මුළු ජීවිතේම විනාශ කරගන්න ඕනේ දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ විදිහට අපිට දෙයක් අත්හැරියට පස්සේ නැවත ජීවිතේ අලුතින් ගොඩනගා ගන්න බැහැ කියලා කියන්නේ. අතහැරපු දේ මැත්තේම අපිට අහිමි වෙච්ච දේ මැත්තේම අපි ඒ දේ මැත්තේම හැපි හැපි අඬා අඬා ශෝක කර කර ජීවිත කාලෙම ඉන්නවා කියලා කියන්නේ ඒක අපේ මානසික බෙලහීනකම. මානසික පෞරුෂත්වයේ නැතිකම. ඉතින් ආන් ඒ නිසා මේ ලෝකේ හැම දෙයක්ම අපිට අහිමි වෙන දේවල්. සදාකාලික දේවල් නෙමෙයි. අපේ අම්මා තාත්තා සහෝදරයෝ අපි ආදරය කරන සාමියා බිරිඳ හැමදේම අපිට මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙන දේවල්. ඒතර අහිමි වෙන දෙයක් වෙනුවෙන් අනවශ්‍ය දුකක් ඇති කරගෙන මානසික රෝගයක් වෙනවා කියලා කියන්නේ ඒක ඔහුගේ තියෙන මානසික දුර්වලතාවයක්. සමහරට ඒක කර්ම විපාකයක් කියලත් හිතන්න පුළුවන්. ප්‍රිය දෙයින් වෙන්වීමේ දුකට ඔහු පත් වෙලා තියෙන එක. නමුත් මේ තරුණියගේ සිදුවීම සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ ඇය ඊ타ත්ම අසාධාරණ විදිහට ඊ타ත්ම අකාරුණික විදිහට ඒ පුද්ගලයාගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරලා ඒ පුද්ගලයාව අතරමඟදී අතහැරලා දැම්මනම් ඇත්තටම ඇය යම්කිසි අකුසලයක් පාපයක් ඇයට රැස් වුණා වෙන්න පුළුවන්. එහෙම නැතුව සාධාරණ හේතුවක් මත ඒ දෙන වෙහුණා නම් ඇයට අකුසලයක් රැස් වෙන්නේ නැහැ. ඉතින් ඇයට ඒක වද දෙනවා නම් තමන්ගේ සිත තමන් ප්‍රත්‍යවේක්ෂා කරලා ඇයි මම මේ පුද්ගලයාව ඇතහැරියේ? මගෙන් වරදක් වුණාද නැද්ද කියන එක හිතලා වරදක් වුණා නම් රුවන්වැලිසෑයට ගිහිල්ලා සමාව අරගෙන ජීවිතේ නැවත ආරම්භ කරන්න ඕනි. එතකොට ඒ තරුණිය වුණත් මගෙන් මෙහෙම වැරැද්දක් වුණා කියලා ඒ වැරැද්ද මැත්තේම මම කෙනෙක්ගේ ජීවිතයට අසාධාරණයක් කරා කරා කියලා ඒ මැත්තේම හැපි හැපි ඉන්න එක සුදුසු දෙයක් නෙමෙයි. ඉතින් ආන් මේ විදිහට කටයුතු කරොත් ඒ දෙන්නටම විසඳුමක් ලැබේ. හොඳයි මං හිතන්නේ ඇයට ඇයි යොමු කරපු ගැටලුවට විසඳුම ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේදීත් අපේ දම්සරණී සදහම් පිළිසඳර සඳහා වෙනුණු කාල වේලාවත් අවසන් වෙනවා. අද දවසට අපි දම්සරණී සදහම් පිළිසඳර නිමා කරන්නට සූදානම් නිමා කරන්නට මත්තෙන් පින්වත් මෑණියන් වහන්සේ ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ රැස් කරා වූ සියලුම පින් උපකාරී වේවා අනුමෝදන් වේවා කියලා. ඉතින් දම්සරණේ සදහම් පිළිසඳර අද දවසට නිමා කරත් ලබන සතියේදීත් අපි එනවා තවත් වැදගත් හරවත් මාතෘකාවක් අරගෙන. ඉතින් දම්සරණේ සදහම් පිළිසඳර නිමා කරන්න මත්තෙන් සුපුරුදු විදිහට ඔබට මතක් කරන්නම් අපේ ලිපිනේ ඔබට පුළුවන් ඔබේ ලිපි අපට යොමු කරන්නට. අපි හැමදාමත් වැඩසටහන තුළින් එක් ලිපියකට හෝ අවස්ථාවක් දෙනවා කියන පොරොන්දු අපි හැමදාමත් ඔබට ලබා දෙනවා. ඒ පොරොන්දු රකිමින් හැමදාමත් අපි එක ලිපියකට හෝ අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඔබේ ලිපි අපට යොමු කරන්න නිෂ්පාදක දම්සරණේ සදහම් දහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල කියන අපේ ලිපිණිය ඔස්සේ. එසේනම් අද දවසට අපි සමුගෙන යනවා ප්‍රාර්ථනා කරන්නම් ඔබට යහපත් දවසක්. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා.